තිරියං සම්බදි සම්බත්තකාය සම්භාවන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා හරිත්වා විහෙරති සද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්න රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදු රැස්නේ දෙන දලදා ස්පර්ශයෙන් දේශනා කරන ලද ස්වාසෝදාසක් ධර්මස්කන්ධයේ පැති උතුම් බුද්ධ වචනයක් මේ මාත්‍රකා කරන්ට යෙදෙන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ලෝතර බුදු පදමේ පතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරණු ලබන දස පාරමිතාවන්ගෙන් නමවැන්න මෛත්‍රී පාරමිතාවයි. මේ මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්තිය සම්බන්ධ වූද සූත්‍ර පාඨයක් මාතෘකා කරන් තියදුනේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි එනිසා තමයි බණැසීම ධර්මයේ දේශනා කිරීම ධර්ම සත්‍යයනා කිරීම ධර්ම මනසිකාරය නිවන් දොරටුවක් වන්නේ ඒ විදිහේ නිවන් දොරටු පහක් අපේ සම්බුද්ධ සසුනේ තියෙනවා බණ ඇසීම පළමුවන්න බණ දැසීම දෙවන්න ධර්ම සත්‍යයනේ තුන්වන්න ධර්ම සම්මර්ෂණේ සතරවන්න භාවනාව පස්වන්න ඒ මුලින් කියන ලද සතරත් නිවන් දොරටු වන්නේ භාවනාවක් වැඩමසේ එහිදී නෙමෙයි දේශකයන් වහන්සේ සේකියා සිකපද 16ක් සිතේ දරාගෙන අදිෂ්ඨාන පහක් සිතේ අදිෂ්ඨාන කරගෙන කර්මස්ථාන සීලයෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා ශ්‍රාවක පිළිසය අන්විහිත නොවේ සාවධානව දසවන් නවාගෙන භාවනාවකට යෙදුනා හා සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්නේ නම් එයාට ඒක නිවන් දොරටුවක් නිසා මේ ගත කරන ස්වල්ප වේලාව අප සෑම දිනාටම ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිෂ්ඨානින් ධර්ම ශ්‍රවණය කරමු මාත්‍රුකා කළ සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන් දක්වන ලැබෙන වටිනා සූත්‍ර පාඨයක් මේ හැඳින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකම් දිසං පරිත්වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ අයත් දෙවියන් මිනිසයන් සහිත යම් තාක් නිවන් මඟ ගමන් කරන්නන් වෙතොත් ඒ හැම දිනාටම සාධාරණ වචනයක් සෝ කියන මේ වචනය එවැනි මඟඵල නිවන් සඳහා යමු සිත් ඇති නනවතුන් විසින් වැඩි යුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා සමත භාවනා වශයෙන් 40ක් ඒ සමත භාවනා 40 අතුරෙන් බ්‍රහ්ම විහාර භාවනාවකයි තේ කමඨානක් මෛත්‍රිය කියන්නේ ඒ මේ මෛත්‍රී සාගත සිතින් මෛත්‍රී සාගත සමාධි සිතින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරවා වාසය කරනවා තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවටත් එවාගේ මිති උද්ධමදෝ උඩයට දෙදිශාවටත් තෙරියන් හාත්පස දස දිශාවටම සම්බදි සම්බත්තතාය මුළු තුන් ලෝක ධාතුවටම ආත්ම භාව සංඛ්‍යාත සීලම සත්‍ය ප්‍රජාවටම මෙත්තා සාධකේන චේතසා පරිත්‍වා විහෙරති අවේරේන අභ්‍යාපජ්ජේන වෛරයක් නැති තරහක් නැති පටිඝ සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ධාතා පාඨයේ සූත්‍ර පාඨ කෙටි තේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රිය කියන වචනයට තේරුම් ගන්නවා නම් සැබවින්ම ඒ සෑතේ දසපාරමිතාම පුරන්නට මේ මෛත්‍රිය පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දසපාරමී පුරන්න සමර්ථ වන්නේ. මේ මෛත්‍රී කියන මිශ්‍ර සිංහල වචනේ පාලි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය තත්තං කියලා ධම්මසංගණි ප්‍රකරණයේ නික්කේප කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. මේ මෙත්ති මෙත්තා මෙත්තායනා මෙත්තායි සත්තං කියන වචන හැදලා තියෙන්නේ නිද සුනීහනේ කියන ධාතුවෙන් නිද සුනීහනේ ඒ කියන්නේ මිද ධාතුව pāli භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඊ තේරුම සුනීහනේ ඒ කියන්නේ මෘදු භාවයට පත් කරවීම අර්ථයෙහි සිනිඳු බවට සංසුම් බවට සීතල බවට එවාගෙම හිතයි සේබාට පමණ අර්ථය තමයි මිද කියන මේ ධාතුවේ තියෙන්නේ. එම මිද ධාතුවට ප්‍රත්‍යක් යෙදලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිත්තං සපේ ඝරේ. තමන්ගේ නිවසේහි මව්පිය දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරම නෙමෙයි. ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදලා තින්නේ දියුණුව කැමති අය. දෙමාපියන් දෙන්න තරම් දරුවන්ගේ දියුණුව කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුවයි. එනිසා කුඩා කල පටන් මව් කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමාපියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. ඒ මේ මෛත්‍රිය හදවතින්ම අවංකවම දෙමව්පියන් පවත්වන බැවින් දෙමව්පියන් දෙකෙනා මාතා මිත්තන් සතේ ගරේ එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මෞපිය දෙපළේ ශෝකීය නිවසෙහි පරම මෛත්‍රිය තෝන සම්මිත්‍රයෝ. ඒකනේ දරුවන්ගේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, දාන්නෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දිනුව කැමති වන්නේ, හදවතින්ම දිනුව කැමති වන්නේ මෞපිය දෙපළ. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. එනිසා ඒ උතුමන්ගේ సంతානවල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටනවා. මෙන්න මේක නිසා මව්පියන් ගුරුතුමන් වැනි සත්පුරුෂ సంతානවල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තා කියන මේ වචනය. එතකොට මේක ඉබේ පිහිටන අතර දෙමව්පියන්නේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන බාට පවා පැමිණෙන්නේ. මෛත්‍රී ධ්‍යාන බාට පමුණවන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩාවත් ක්‍රමානුකූලව අපි දිනු කරන හැටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදෝතම් පටන් නිින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි මේක වඩන හැටි ක්‍රමානුකූලව තේරුම් ගත්තොත්. මෛත්‍රිය කියන මේ උතුම් ගුණය හද సంతානයේ පිහිටුවා ගැනීමෙන් මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආශේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදශානිසංසා පාටිකංකා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආශේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් 11 මහා අනිසංශයක් ලැබෙනවා ඒ මොනවාද සුඛං සුපති සැපෙන් නිදා ගන්නවා සුඛං පටිබුද්ධති සැපෙන් අවදි වෙනවා නේ පාපකං සුඛිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා මනුෂ්‍යානම් පියෝ හෝති ගෙල පැලඳි මුතු හරයක් වාගේ හිසේ පැලඳි මල් වඩමක් මල් ඔටුන්නක් වාගේ මිනිසයන්ද ප්‍රියමනාප වෙනවා අමනුෂානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ට පිසාචයන්ට අමනුෂයන්ට පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බාටපත් වෙන කෙනෙක් වෙනවා දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවි දේවතාවෝ මෛත්‍රිය වඩන්න යහතින් රැක ගන්නවා නාස අග්ගිවා විසංවා සත්තංවා කමති ජින්නෙන් හෝ වසවිසෙන් හෝ අවියාවද වලින් මේ මෛත්‍රිය වඩන්නා තනතුරක් වන්නේ නැහැ. තුවතං චිත්තං සමාධියති වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ පහපත් වෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුවණින් අන්තිම හුස්ම හෙළනවා. උත්තරින් අපපටි විද්ධාන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති මේ ජීවිතයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරගත නැති වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් රූපාවචන බඹලෝ නමයකින් එකක උපදිනවා. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබාන සිටියානම් ප්‍රථම ධාන භූමිතල තුනක් වෙන ඒන් එකක උපදිනවා. දෙතිය ධානය ලබා සිටියානම් දෙතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා. චතුර්ථ මේ තෘතිය ධාන ලබාන සිටියානම් තෘතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා. එතකොට මේ කියන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළා කියනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමැති සැපෙන් නිදාගන්න. මේ සැපෙන් නිදාගන්නට නම් මෛත්‍රිය වැඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදාගන්න පුළුවන්. කාම සතුටේ සතුටු මුහුණෙන් ප්‍රබෝධ මුහුණෙන් නෙළුම් මලක් පෙතෙන්නා වගේ උදේ සුනිදී හිමිදිරි උදේ අවදි වෙන්නේ ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න මෛත්‍රී භාවනාවෙන් නිඳට යන්නට ඕනේ. කවුරු සතුටු නපුරු සීනයක් වන්න දෙකින්ද? ඒ කියන්නේ නපුරු සීන දැක්කොත් හිතට බයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සීනයක් පේන්නේ නැහැ. පේනවා නම් පේන්නේ සුබ යහපත් දයක් පමණයි. එවැන්නේ මිනිසයන්ද ප්‍රිය වෙන්න, අමනුෂයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රී තරම් දෙයක් නැහැ. එනිසා මිනිසයන් අපට අවනත කරගන්න, මිනිසයන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිම අත්‍යවශ්‍යයි. බොහෝ සෙයින් දේවාල ගානියමින් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වඩනවා නම් දෙවියන් Taman වෙත වඩිනවා. දෙවියන්ගේ උපකාර, ප්‍රභාවය, ආරක්ෂාව, අනුග්‍රහය, ඇල්ම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට. එපමණක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන් හරක ගන්නාක් මෙන් දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම රසවිස, අවියාවුද, ගිනි විපත්ති වලගෙනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. එපමණක් නෙමෙයි. සමාජයේ සිට වහවහාම සමාධිගත වෙනවා. අපි කවුරු සතුටේ හිතේ තන්පත් බව කිනින්ද හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනිත් කාණේ තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයේම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වඩන්ට වඩන්ට මෛත්‍රිය කියන්නේ අදෝෂ චෛතසිකේනේ. ඒ කියන්නේ සෝබන සාධාන චෛතසික 19න් එකක් නේ අදෝෂ චෛතසිකේ. මේ අදෝෂ චෛතසිකේ තියෙන්නේ සෞම්‍ය භාවයක්. හඳ මණ්ඩලක් වාගේ සෞම්‍ය භාවයක්. ඒ සෞම්‍ය භාවයේ සහිත චේතචෛතසික ධර්මයන් අපේ හිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසිදු වෙනවා. හෘද වස්තු රූපේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා පිරිසිදු ලේ ධාතුව සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප පද්දවනවා. සමාජ රෝගාබාධ තිබුණ නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එපමණක් නෙවෙයි ආයුෂද වැඩි වෙනවා, වර්ණයේද වැඩි වෙනවා, සැපයේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා, ප්‍රඥා බලයේද වැඩි වෙනවා. යහපත් සිතුම් පැතුම් මුදුන් පමනවා ගැනීමට මෛත්‍රී සිතුම් පුදුම ශක්තියක් ලැබෙනවා. මේක අවුරුදු 15කට පමණ පෙර අපේ හිතවත්ම දායක මහත්මයෙක් එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළ ශල්‍ය කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා. මෙතුමා සැබෑ බෞද්ධයෙක්. හැබැයි වයස 40 ක පමණ බෞද්ධ ආගමට පැමිණි කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය සූත්‍ර ආභිධර්ම ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමථ විපස්සනා භාවනා ක්‍රම ඉගෙන ගත්තා. අන් අයටත් උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නියමය අනුව ශාලේ කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදුගුණ කියව කියවා මෛත්‍රී වලින් මෛත්‍රී සිතින් තමාටම තමා සත්‍යක්‍රියා කරගත්තා. සෝ භගවා ඉති කී අරහං අරහං වත සෝ භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දිය වේවා දිය වේවා දිය වේවා මේ විදිහට නව මහා ගුණයටම සත්‍යක්‍රියා කළා. තමාට තමා මෛත්‍රී කරගෙන. ඒ සත්‍යක්‍රියා කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්ස්රේ පින්තූරයට ගල් වැටලා නැහැ ඔක්කොම දිය වෙලා. මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රී වැඩි වීමෙන්වත් අත්දැකීම. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට 3කට පමණ පෙර අපේ ලපට වයසේදී අපේ පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතර කෝටි ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයම ගෙදර රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් පමණ බද්ධ පරියන්කේ බැඳගෙන භාවනා කරන්නට දකිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇතිවීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනාවත්නා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න. කරුණී මිත්‍ර සූත්‍රයේ රාත්‍රියේ සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආදී වස්තුමගේ සීලය පිළිපදලා තමාම පద్මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවෙන් අපට ඒ කාලේ කිසියම් ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටියට පොතපොතින් දැනගත්ත පිළිවෙලින් දස දිශාවට pāli භාෂාවෙන් තියෙන වගන්තිය අනුව මෛත්‍රී වැඩුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීරය නොදැනී යනවා. ශරීරය නොදැනී ගියා පමණක් නේ අහස ඉන්නවාගේ දැනෙනවා. ශරීරයේ පුදුමාකාර සනිසුමක් ඒ වෙලාවේ පුළුන් ගොඩක් වාගේ බර නැති වෙනවා. එපමණක් නෙමෙයි පැය භාගයක් තරම් ඒ කාලය තුළ පුදුමාකාර සිතේ සනිසුමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානයක් ගමට ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සැලෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්නට සමාධිගත වූවක් මේ සැපෙන් නිඳ ගියා. මේක පුදුම දෙයක් අවදි වෙන්නේ නෙළුම් මලක් පිබදෙනවා බොහෝම ප්‍රභාසලෙකදී බුදු ගුණයක් කියාගෙන මෛත්‍රී වචනයක් කියාගෙන අවදි වෙනවා. දවස පුරාම මේ සනසම හිතට පැවතුණා. අපට පරිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ අනිසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ಗುಣ පුරා ගන්නටත් මොනතරම් වාසනාවක්ද කියන හැඟීමේ ඉතුවයි සසුන්ගතව පැවිදි වෙන්න පවා යමුනේ. ඒ ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපටි කෙනෙකුට පවා අනුශාසන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අධ්‍යක්ෂින් ලබන්ට දිනදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිට සංසම් කරන භාවනාවක්. සිට ප්‍රබෝධයක් ගෙන දෙන භාවනාවක්. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද කෙටියෙන්ද දේශනා කළා තියෙනවා. ප්‍රාණ ස්වාමීන් වහන්සේට භාවනා කමතාන් හතක් උගන්වනවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේගිය ස්වාමීන් වහන්සේටද භාවනා කමතාන් පහක් උගන්වුවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කඳ පිරිතේ ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමැද විෂගෝර නාගයන් සර්පයන් ඉන්න වහා මහා වනමැද තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයට ධ්‍යාන භාවනා වැඩුවා. ඒ කාලේ ඒ නපුරු විෂගෝර සතුන්ගෙන් හිංසා නොවෙන්න පුරුදු කෙලේ කඳ පිරිත. කඳ පිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කලපිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුටකින් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනා වඩන්න පුළුවන් වුණා. අද උනම් කලපිරිත භාවිතා කරන්නේ නම් ඒ තනත්තාර සර්පේ පෑගුණක් දැක කරන්නේ. ඒතරම් පුදුම දෙයක් මේ කඳපිරිතෙන් දැක්කනේ මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්මීනිත්‍ය සූත්‍රය. කර්මීනිත්‍ය සූත්‍රයේ දේශනා කලේ වනගතව භාවනා වැඩෝ භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුම ආශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙනා වහන්සේ සසුන්ගතව පැවිදිල අවුරුදු 5ක් ධර්ම විනය ඉගෙනගෙන මිස මුක්ත වෙලා උදාසල කමතාන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා මහරහත් භාවයට පත් වෙන්න තුන් මාස ඇතුළතදී උදාසලට ආත්ම විශ්වාසයක් තිබුණ අපට රහත් වෙන්න පුළුවන් තුන් මාස ඇතුළතදී එතරම් සීලේ පිරිසුදුයි භාවනා කමතාන් හොඳට උගෙනගෙන ගියා උදාසලලා ගම්මානයකට පිරිසුඳා වැඩියා ගෙවල් 17ක් තියෙනවා ඊළඟ ගම්මානකට වැඩි 12000ක් තියෙනවා. මේ දෙගම් යසියුන් උන්වහන්සේලාට ආරාධනා කළා ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් සෑදාව නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුතරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා දින ඉන්නකොට අහසේ විමාන දේවතාවන් ඉහළින් දෙබරු හිමිට දැස්සා. සීල තේජසේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකින් යයිසුල දෙවි දේවතා දැලුවා. වඩින් නැති බව දැනගෙන රාත්‍රී කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූපමවා පෑවා. භයංකර රූපමවා පෑවා. භයංකර ශබ්ද ඇති කළා. එවාගේ මහ දුර්ගන්ධ ඇති කළා. එයින් උන්වහන්සේලාගේ හිතේ සමාධිය බිඳිලා වෙනත් වෙනත් භෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. 15 දවසේදී පොහොය උපෝසත විනය කර්මයක එක්කාසු වෙච්ච වෙලාවේ තමයි ඔවුනොන්ට තියෙන විපත්යේ අනිත්‍යයට කියලා හිතියේ. එයින් සංවිස්තරයන් වහන්සේ තීරණය කළ අපට මේ සේනාසනයේ සත්‍රායන්න අපේ ආපසු ජේතවනාරාමයට ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා උන්වහන්සේලා ආපසු වැඩියා කරනෝරට. බුදුරජාණන් වහන්සේ දැන දැනම මොකද මහණෙනි මේ වස්සාන කාලේ ආපසු ආවේ. අනේ ස්වාමීනි අපි බොහෝම රමණීය බොහෝම සික්කලු එවාගෙම දුෂ ගස් ඇති, එවාගෙම ගලාගෙන මේ කිසිේ ජලාශ ඇති, වැලි තලා ඇති, ගල් තලා ඇති, කොහොම විවේකයට සුදුසු සේනාසනයක වස්තුසුවා අපට මේ විදිහ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වුණා ස්වාමීනි අපට වෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ ශරුවක්ඥන් වහන්සේ මුළු දඹදිවතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාලා කිව්වා මහණෙනි මේ 500ක් දෙනා වහන්සේට ජය බිමේ එතනයි ජය බිමේ එතනයි එතන වඩින්නේ එතන වැඩලා මා උපදේශයක් දෙනවා ඒ අනුව භාවනා කරන්න. එතන ආරක්ෂාවක් දෙනවා. ඒක ආරක්ෂක පිළිත්තක් දෙනවා. එපමණක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක්ද වෙනවා. එපමණක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ධාතා 10ක් ඇති කර්මීනික ශෝත්‍රය බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිසට උගන්වනවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවක් යන්වාසික ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන පිටත් උනේ මේ කරණීයමිත සූත්‍රයේ සිටින් මෙනෙහි කරමි. ආරණ්‍ය සේනාසනෙට ඇතුල් වෙන දෙමත්ෙන් 500ක් දෙනා එක හඳින් කරණීයමිත සූත්‍රයේ සජ්ජායනා කළා. මේ සූත්‍රය සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, විමාන දේවතාවෝ මුරුදු භාවයට පත් වෙලා කොහොම බිමට මිනිස් වෙෂෙන් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙරගමන් කළ ස්වාමින් වහන්සේලාගේ අතේතින සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටිසෙනසුන් වෙත වැඩම කරවන් ගියා. මලු පෙත්මන් හැමෙන්දා පෑන් පෙරහා දුන්න පාදෝවණය කළ අසුන් පනවා වඩා හිඳෙව්වා. සම් ගම්වාසියන්ට මේ ප්‍රවෘත්තිය දැනුම් දීලා සිව්පසේ ලැබෙන සැලසුවා. මුළු වනාන්තරයේ නපුරු ගෝසා කරන සත්වයන්ද පක්ෂීන් ඉවත් කර දැම්මා. නපුරු දුර්දාන්ත අමනුෂ්‍යයන් ඉවත් කර දැම්මා. මුළු මහත් වනාන්තරය උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුම් වාට පැමිණිවා මේ වන දේවතාව. ප්‍රයදාවල් උපස්ථාන කළ පුදුමයි නේද මෛත්‍රී කියන හාස්කම. ස්වාමීන් වහන්සේලා දැන් සෑම ඉරියව්වකම කර්ණීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩුවා. කර්ණීය මෙත්ත සූත්‍රය අනුව මෛත්‍රිය වඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් බැගින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන සාධක කරගෙන හැරුණ විදර්ශනාවට විදර්ශනාවට හැරී සිටිද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ සරුවක්යන් වහන්සේ දෝනම් මහා විහාරයේ සිටගෙනම බුදු රස්මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම පෙන් ඉදිරියට පෙනෙන්න සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිත්වා නංග රූපමං චිත්තමිදං සපෙත්වා योधेथमारं पन्नायुधेन जितं च रक्ते අනිවේසනෝසියා මේ ශරීරයේ බිඳෙන කලයක් නැති බඳුනක් වාගේ සිතන්ද මේ සිත සකල ඓශ්වර්යයෙන් පුන් නගරයක් නෙවෙයි රැකගන්න එවාගෙම විපස්සනාවට හැරි ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ පිළිලා නොගෙන එයින් යුතුව ක්ලේශ මායාට පහර දෙන්න යුද්ධ කරන්ද ලබා ගන්න ජය ආරක්ෂා කරගන්න. මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධානයේ සමාධිගතව ස්වාමින් වහන්සේලා 500ක් දෙන එකම තත්පරයට සෞකලේශනසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්ය නේද සාරුවක්ඥන් වහන්සේගේ උපදේශය. මේ කරණීයමෙත් සූත්‍රයෙන් දැක්වෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවක්. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම පටිසම්භිදා මග්ගපාළියේ සරුවක්ඥන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනා විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහොම විසිතර භාවනාවක් උගන්වලා තියෙනවා. පටිසම්භිදා මග්ගපාළියේ මෙත්තා කතාවේ. ඒකෝට පටිසම්භිදා මග්ගපාළියේ තියෙන පිළිවෙතම අපට ඉතාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හැඳින්වෙන විසුද්ධි මාර්ගයට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දැක්වෙන පරිසම්බිදා මාර්ග පාළියේ තියෙන මෙත්තා කතාවයි. ඒ වගේම අබදරුන් පිටකේ විභංගප්පන කරණයෙන් බ්‍රහ්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද මෙට සම්බන්ධයි. කොතෙන්ම තුන් පිටකෙතම තියෙන මෛත්‍රී භාවනා ශාල සම්පින්දණය කරලායි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව කියලා තිබෙන්නේ. ඒ මේ විසුද්ධි මාර්ගයේ ප්‍රතිසම්බිදා මාර්ග පාළියේ දක්වන භාවනා මාර්ග භූමි විසිතුරුයි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනා වැඩිීමේදී තමාට මෛත්‍රී කරගෙන සම්භාවනීය හිතවතෙකුට මෛත්‍රී වඩලා මධ්‍යස්ථයන්ට වඩලා ඊළඟට අහිතවන්තයන්ටද මෛත්‍රිය වඩලා ඊට පස්සේ සීමා සංවේදේ කියලා. තමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනකටම සම සාධාරණව මෛත්‍රිය වඩන්න සමර්ථනාට පස්සේ භූමි වශයෙන් තමා ඉන්න විහාරය, තමන් ජීවත් වෙන ගම්මානය, තමන් ජීවත් වෙන ප්‍රදේශ නගරය, තමන් ජීවත් වෙන රට, තමන් ජීවත් වෙන ලෝකය මේ විදිහට ඈතට ඈතට මෛත්‍රී විස්තරේ පතරවලා දිශා වශයෙන් වඩනවා. නැගෙනහිර දකුණ බටහිර උතුර නැගෙනහිර අන දිශාව දකුණු අන දිශාව බටහිර අන දිශාව උතුර අන දිශාව යට දිශාව සහ උඩ දිශාව මේ දස දිශාවට මෛත්‍රී විස්පාරණය කරනවා පතුරවනවා එතකොට මේ මෛත්‍රිය වැඩි වීමට සත්ව කොට්ටාශ පද 12කට වෙන් කරගෙන තියෙනවා සත්ව කොට්ටාශ පද 12කට වෙන් කරගෙන එවැගේම දෙති අධ්‍යාන 480ක් තෘතිය අධ්‍යාන 480ක් හැබැයි අනෝදිසෝ තරණය කියලා දිශා වශයෙන් නොගෙන සත්ව කොට්ටාස 12ට පමණක් මෛත්‍රිය වැඩිමෙන් ප්‍රථම ධ්‍යාන 47ක්, ද්විතිය ධ්‍යාන 47ක්, තෘතිය ධ්‍යාන 47ක් කියලා මේ දෙන්න ලබන්න පුළුවන්. දේශා ප්‍රථම ධ්‍යාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලෙම වැඩුවොත් ප්‍රථම ධ්‍යාන 528ක් ලැබෙනවා. ද්විතිය ධ්‍යාන 528ක්, තෘතිය ධ්‍යාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථමය සමාසයි. සමාස මෛත්‍රිය වඩන්නට ඕනේ. සමාස මෛත්‍රිය වැඩීමෙන් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාස වඩන්නේ සාක්ෂි පිණිසයි. මා මින් අන් අයද කියලා කියන්න ඕන නිසායි සමාස මෛත්‍රිය වඩන්නේ. සමාගේ දෙපතුලේ පටන් ඉෂ දක්වා ශරීරය මොනම හේතුවකින්වත් තමා දීරාටපත් උනත් හිතේ තරහක් ව්‍යාපාදයක් පටික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට තමා හිතේ මෛත්‍රිය පිහිටුවා ගන්න ඕනේ. තමන්ට කෙනෙක් ගැහුවත් දැන්නත් වරදක් කළත් අලාභයක් කළත් අයසක් කළත් නින්දාවක් කළත් දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් හිතෙන්නේ නැති තරමට සමාධි හිතේ මෛත්‍රී පිහිටුවා ගන්නවා එසේ පිහිටුවාගෙන ඊළඟට සමාධි තාම හිතයිසේ ඒ කියන්නේ සමාජයේ දෙමව්පියන් ජීවත් වෙනවා නම් දෙමව්පියන් ආචාර්ය උපාධ්‍යායන උතුමන්, කල්යාණ මිත්‍රයන් ගුරු උතුමන් මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු සමාත හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. තමා ඉදිරියෙන් බමයක් කරන් දුරින් එතුමා ඉන්නව හැටියට බලාගෙන එතුමාගේ මුහුණ දෙස හිතින් අරමුණු කරගෙන එතුමාට මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය වැඩිීමේදී එක්ක වචනයක් අරගෙන බොහෝ වේලාවක් වඩන්නට ඕනේ. එසේ වැඩිීමේදී තමයි හිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කින අරමුණු කරගෙන මෛත්‍රී ධාන 12 12 දෙකින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධානය කියලාම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන් අපිට කොහොද ධානය කියලා. එහෙම හිතන් දෙපා. මේක කිසි බෞද්ධයන්ට ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. එනිසා පිටුසන් නැතොන් අපිට වඩන්න බැරි කමතහනක් නැහැ. ලබන්න බැරි ප්‍රතිඵලයක්ද නැහැ. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්නට ඕනේ. ඊළඟට සමාජයේ හිතවන්තයා වැනි තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථ කෙනෙක් සමාජයේ හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ. එවැනි එක්කෙනෙක් හරගෙන ධ්‍යාන වඩනවා. ඒ වගේ 10 දිනක් ගන්නවා. තවත් සම්පමණ ඒ සතුරු පුද්ගලයෙක් දිස්නාට අරගෙන ඔහුටත් මෛත්‍රිය වැඩෙනවා. මේ විදිහට සමාය, හිතවතාය, මඳහතාය, අහිතවතාය කියන කොටස් හතරට හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈතට ඈතට විහිදුවන්නේ. ඉතිපන්දන් ඉතිපන්දන් එලියක් දැල්වුවාම ඒකම යොදුන් ගණන් ඈතට එළිය වැටෙන්නේ නැහනේ. ඒ වාගේ මේ ස්වාර්ථතා භාවනා මාත්‍රයෙන් ඈතට විහිදුවන්න බෑ. සමහරු මෛත්‍රී භාවනා කරන එක වරකම දස දිශාවට විහිදුවනවා. සාර්ථක නැහැ. ඒකේ සත්‍යය ඊටම දුර්වලයි. මෛත්‍රී විස්තරණය කරන්න නම් තමාගේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධිය ශක්තිමත් වෙන්න ඕන. එතකොටයි ඈතට ඈතට ඊදවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතට ආලෝක වීදෙනානේ. බොහොම ඈතට ආලෝක පෙන්න පුළුවන්. එවාගෙම සඳ මණ්ඩලක් වාගේ ඉරු මණ්ඩලක් වාගේ තමාගේ සිතේ මෛත්‍රිය ආලෝකයේ මෛත්‍රී ශක්තිය දරාගත්තනම් බොහොම ඈතට දසදහස් ශස්ත්‍රක් වල නෙමෙයි අනන්ත ශක්තියට වඩන්න පුළුවන්. මෙන්න මේ මට්ටමට තමයි මෛත්‍රී ධානය පුරුදු කරන්නට ඕන කරන්නේ. ඊට අපි සලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවේරෝ හෝමි අබ්බාපජ්ජෝ හෝමි අනේගෝ හෝමි සුඛියත්තානං පරිහරාමි මේ පාළි පාඨය. මේක තමන් සමාත කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීප වාරක් සමාත කියා ගන්න. මම තරහ නොවෙමි තරහ නොවෙමි තරහ නොවෙමි තරහ නොවෙමි තරහ නොවෙමි කීප වාරයක් හිතාගා මම නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි බොහෝ වාරයක් හිතාගන්න මම සෝපත් වෙමි සෝපත් වෙමි සෝපත් වෙමි සෝපත් වෙමි තමාට මේ දෙයට පද හතරකින් මෛත්‍රිය කරගන්න මෙතන වෙම්වා වෙම්වා කියනට වඩා තමා ඒ ගුණේ පිහිටායක තමයි මෙතන කියෙන්නේ මම වෛර නැහැ මේ වෙලාවේ මම වෛර නැහැ ඒකයි වෛර නොවෙමි කියන්නේ ඒ වගේ ඊළඟට තමා අපි හිතමු තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙහෙම දහස් වාරාරි කියලා කියලා කියලා ඒ වගේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟට තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට එක වචනේ සියවර දහස් වාරාලි කියව කියලා ඉන්නකොට හිත සමාධි වෙනවා. වචනෙන් වචනෙට මාරු වෙන්න ගියේ ඉක්මනට සමාධි වෙන්නේ නැහැ. හිතේ තන්පද්දා වෙන්නේ වචනේ පෙරලියොස්සේ හිත දුවනවා. එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩිම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මීට මුලින් වාරයකදී ප්‍රකාශ කළ ගුරුමරට මොළමින් ආරණ්‍ය සේනාසන වාසී අග්ගමහා කම්මස්ථානාචාර්යයේ පාල් ෂැඩෝ නාහිමිපාණන් වහන්සේ උගන්වපු මෛත්‍රී භාවනාවක් ගැන. ඒ කියන්නේ ආනාපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයේකෝ ධප්පින් ස්වාකාර ධ්‍යාන ලබාගෙන ඉන්නතුරු ඕදාත කසලෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. තමාට මෙත් කරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට මෙත් වඩනවා. ඒ වගේ 10 දිනක් පමණ ගන්නවා. නැදහත් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. එහෙම සීමා සම්බේධය කරලා තමයි ඉන්න විහාරයේ සීල සත්‍යෝ තමා ඉන්න ගමේ සීල සත්වයෝ, තමන නගරේ සීල සත්වයෝ ඔහොම සත්ව කොටාස 12ක් වෙන් කරගෙන මුළු සක්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා. ඒ එක එක වාරයක් පාසා ප්‍රථම ධානය හතරක්, දෙතිය ධානය හතරක්, තෘතිය ධානය හතරක් බැගින් ලබනවා. ඊට පස්සේ දස දිශාවට වඩනවා. හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහට හරහට යනවා නම් හිත පැතිරෙන්නේ නැහැ. තමා ඉන්න තැනලා සිටේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිතා බමලව බලාගේ දක්වා දීවිත ඉහළ තීනට ගන්නට ඕන. ඊළඟට අරගෙන වර්ෂාවක් වයින්න වගේ මේ දෙක තුන් ලෝකයටම මෛත්‍රියේ විහිදුවන්නට ඕන. මේක වඩන පුද්ගලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ඉඳගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රී භාවනාවේ විස්තරණය කරන ආකාරය අපේ වඩා වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණය තමයි එදිනෙදා ජීවිතයේදී මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද? මේ කොහොමද දමණය කළේ? තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා යුණාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් දමණය වුණාද? ශරුවක්යන් වහන්සේගේ ශ්‍රීකාද වන්දනා කළ පැවිදිත් වුණානේ. භාවනාවට ගත්තෙත් මෛත්‍රී භාවනාවනේ. ඒ ජීවිතේම නික්ලේශ රහත් කෙනෙක් බවට පත් වුණා නේද? මෛත්‍රී බලය මොනතරම් පුදුමද? උනාසේ ආලෝක යස දමණය කළේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට විහිදුණු මෛත්‍රී චිත්ත තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු দমনය වුණා, සෝහම් ඵලයටපත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, පාක්ෂසයන්ද, එවාගෙම මහා දෘෂ්ටිගතක ධාත්මණයන්ද පරිද්දාජකයන් දුන්වාසේ දමනය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතෙන් උනාසේ මෛත්‍රී චිත්ත විස්පාර යවලයි ඒ විදිහට සකස් වුනේ. අපි නිදසුනක් වශයෙන් ගන්නමු. අපි ගමන කරන බස් එකක නැත්නම් දුම්රියක නැත්නම් වාහනයක මේ අනුව අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ ඒ පුජ්‍යලයන්ගේ සිතට සමාගයේ සිත තරංගය යවන්නේ වාහනේ යන රියදුරු තුමා හිතාගෙන මේ රියදුතුමා වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සිහිනුවණින්ගේ පදවාවා කරුණාවෙන් ඉවසීමෙන් සියසේ පදවාවා මේ විදිහට උහුතු මෛත්‍රී කරනවා එවාගෙම ඒ වාහනේ තවත් කෙනා නම් මගේ පිරිසේ එයාට මෛත්‍රී කරනවා මේ වාහනේ අයිතිකාරයන්ට මෛත්‍රී කරනවා මේ වාහනේ යන පාරේ ඉදිරියෙන් එන නැත්නම් මෛත්‍රී කරනවා. පස්සෙන් එන නැත්නම් මෛත්‍රී කරනවා. පාරේ දෙපැත්තේ නිවෙස් වලින් නැත්නම් මෛත්‍රී කරනවා. එහෙම පිටින් මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නාන විට ආහාර ගන්න විට ගමනක් යන විට කවර හරි රාජකාරියක් කරන විට ඒ ඒ ක්‍රියාවට අදාළ හැටියට පුද්ගලයන් වෙත මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොනතරම් සැලසිල්ලක්ද සමාජ රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා මේ මෛත්‍රී භාවනාව තුළින් ඉනිකා රෝග සුව කරගෙන තියෙනවා එවාගෙම අර මුලින් සඳහන් කළා වගේ තවත් තවත් රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා එවැගේම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩිමින් අර 11 මහානිසංස පමණක් නෙමෙයි කුඩා අනු කුඩා නිසංස කිය දහස් ගාණක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්නට ඕනේ. හැබැයි තමාට සතුරුය මිතුරුය කියලා කිසිම බෙදයක් නැතුව මේ වඩන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ට සමනක් නෙමේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල හැම දෙනාට මේක හැටේ මෛත්‍රිය වැඩනවා නම් ඕන්ට ඒන් පුදුමාකාර සනසනක් ඉඳ ගන්න පුළුවන්. අපේ සරුවඥන් වහන්සේට තිබුණේ නැහැනේ පුද්ගල ભેදයක් ආගම් ભેදයක් තිබුණේ නැහැනේ හැම දෙනාටම සමසිත සම මෛත්‍රිය පැවැත්වානේ මෙන්න මේක නිසා සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපි හැම දෙනාම සමසිත පවත්වන්නට මෛත්‍රී භාවනා පුරුදු කරගන්නට ඕනේ. මා මුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මම කියලා දෙන්නම් කියලා ඒ සම්බන්ධව මෙන්න මෙහෙම කෙටි වදන්තයක් මම ඉදිරිපත් කරනවා මේක හැම දිනාටම ප්‍රයෝජනවත් වේවි. ඒක ඒ අනුව තම සමාගේ වචනේ සමාත ගැළපෙන බසින් ඒ වගේ වදන්ති හදාගෙන හරි නිතර නිතර භාවිතාත්මේ වැඩගත් වෙනවා. කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන සත්‍ය කොටස 20. ඒ සත්‍ය කොටස 20ට මෛත්‍රී වචන තුනක් දකින්න එනවා. ඒතර එතන තියෙනවා 60ක්. ක්‍රමයට 60ක් තියෙනවා. ඒවා තවත් දුරට පතරවාගෙන ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති 527ක් උනත් උපදවා ගන්න පුළුවන්. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පිළිවෙත් පිළිමෙහි සමතෙක් වන්නෙමි. මම කායික සුවයෙන් සුවපත් වෙන්වා බිය වූ දුරු නැත්තෙක් වෙන්වා සුවපත් වූ සිත් නැත්තෙක් වෙන්වා මාමින් මාගේ හිතවත් ඌද මඳහත් ඌද අහිතවත් ඌද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා කෙලෙස් ඇති සත්වයෝද නිකෙලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා දිට්ඨේ ශරීර ඇති සියලු සත්ත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්ත්වයෝද දෙගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්ත්වයෝද ඊතා කුඩා ශරීර ඇති සියලු සත්ත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත්ෝ සිතත්තෝ වෙත්වා වපකොරු ශරීරති සියලු සත්ත්වයෝ දිතාසියුන් ශරීරති සියලු සත්ත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් නු සිතත්තෝ වෙත්වා දුටු සත්වයෝද නුදුටු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා ළඟ වෙසෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා ඉපදුණු සත්ත්වයෝද උපදින සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වදුරු නැත්ෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා උදයින්න සත්ත්වයෝද යතින්න සත්ත්වයෝද සරසින්න සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වදුරු නැත්ෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා පරිගැනීම් නොකරේවා වංචා නොකරේවා රැවටීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි කනකදී නින්දා නොකරේවා අවමන් නොකරේවා හිලා දැකීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් පීඩාවක් කැමති නොවේවා සීල සත්‍යෝ සීල දෙනාගේ සැපයට කැමති වේවා යකින් අවීචේ පතන්ද උදින් භවග්‍රේ දක්වාද සරසින් අනන්ත පරිමාණ ලෝක ධාතු වල ඇත්තවුද සීල සත්වයෝ කායික සෝයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතත්තෝ වෙත්වා අප්‍රමාණවෝ සීල සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එතන දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙපළ තම දිවිනසකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමැති වන්නාසේ සීල සත්‍යෝ සීල සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිශාවෙහි සීල සත්‍යෝ සීල සතුන් වෙත අතිශයින් සාන්ත වූ මෙත්සිත වඩත්වා ඉඳින හිටින නිඳන ඇවිදින සමේරියව වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සිව් පිරිසුදු සීලයෙන් සුවඳවත් වූ උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත් වී සමදේ කෙරෙහි තෘෂ්ණාව නොකොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ පටන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා උතුම් විසුද්ධි මාර්ගයේ ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් තෙමිදී අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබත්වා මේ විදිහට කර්ණීය මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වගන්ති හදාගන්න පුළුවන්. සැබවින් පාලියෙන් තියෙන මේ දේශනාවන් තමාට තමාගේ යතවන බසින් විතර භාවිතා කිරීමෙන් ඒ සැබෑම ඥාන සංප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දවසට 20ක් වරක් හරි යම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතෙනවා නම් ඒ දේ පවා ඉෂ්ට සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා අපේ සියලුම බෞද්ධයන් වෙත කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න අද දාසම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා අද මේ දාස පුරාම සෑම ඉරියව්කම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම වෙතම මෛත්‍රී අදිෂ්ඨාන කරගෙන කටයුතු කිරීමේදී දාසම පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා නිසා බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අභිමතාත්‍යම් මුදුන් පමුණවා ගන්නට දුනා. නිසා දැන් අදාත මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථාන පිළිබඳව ධර්මයේ දරවෝද භාවනා කමතම් කියාදෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමි. මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවේ නිසිඵල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙත්වා කියා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මෙතකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගසන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සප බල ප්‍රඥා විලිමින් දලවදාගෙන කෙලවර බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං තේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්ව කුසලානි සංසබලෙන් සෑම දිනාට සාන්ත අමාමහ නිවන් සුවක් වේවා අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගිනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ.